දක්වනු ලබනවා නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උඩීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ආජීවෝ ඉද බික්ඛ වේ අරිය ශාවකෝ මිච්ඡා ජීවං පහාය සම්මා ජීවේන ජීවිතං කප්පේති අයං උච්චති භික්ඛවේ සම්මා ආජීවෝති කෞරණීය යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් අපේ නේවාසික උපාසක මහත්වරුත් සම්බන්ධ කරගෙන අපි මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ ඉදිරියෙන් තියාගෙන පවත්වාගෙන දේශනා මාලාවේ 100 වෙනි දේශනය. අද අපි අවිල්ලා තියෙන්නේ සතිපට්ඨාන හතරෙන් හතරවෙනි සතිපට්ඨානය ධම්මානුපස්සනාව. හතරවෙනි අනුපස්සනාව ධම්මානුපස්සනාව. එයිනුත් සත්‍ය පර්වේ කියන සත්‍ය සත්‍ය සතර දේශනා කරන පුරුකේ අවසාන සත්‍ය වෙන මාර්ග සත්‍යයේ ඉන්නේ. එයින් සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන මූලික ප්‍රඥා ශික්ෂාව ප්‍රඥා ශාසනය ප්‍රඥා ප්‍රතිපදාව වශයෙන් දක්වන්න පුළුවන් මාර්ගාංග දෙක තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉස්සල්ලාම දක්වලා තියෙන්නේ. ඊගාවට සම්මා ඊගා දැක්කනේ සීල ශික්ෂාව සීල ප්‍රතිපදාව සීල ශාසනය වශයෙන් දක්වන්න පුළුවන් මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන කොටසක්. එයින් මේ අපි අද මාත්‍රකාවතෙන් තබා ගන්නට යෙදුනේ අවසාන අංකය සම්මා ආජීවය. මේ සාමාන්‍ය බොහෝ සූත්‍ර දේශනාවල දක්වීමෙන් ප්‍රසිද්ධියටපත් වෙලා තියෙන්නේ ශ්‍රී සම්මා සම්බුද්ධ දේශනාව ධර්මය මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් නමුත් ක්‍රියාවට නැංගීම වශයෙන් මාර්ගාංගයක් වශයෙන් දක්වන වෙලාවේදී ආර්ය අෂ්ටාංගික මාර්ගය වශයෙන් දක්වන වෙලාවේදී මේක ඉදිරිපත් වෙලා තියෙන ප්‍රඥා ශික්ෂාව සීල ශික්ෂාව සමාධි ශික්ෂාව වශයෙන් ඒක මේ භාවනා කරන අයට ඉස්සරහට හම්බ වෙන <clears throat> ගැටළු ස්ථානයක් ඒ වගේම පොත්පත් කියවනත්තන්ටත් ගැටළු ස්ථානයක් වශයෙන් පේනවා. නමුත් වැඩේට කෘත්‍යයට ප්‍රතිපදාට බහින්ද නම් මුලින්ම තමන්ගේ දෘෂ්ටිය ඒක පිළිබඳව ඇති දැක්ම පෙර දැක්ම නිවැරදි විය යුතු බව මේන් හොඳටම අවධාරණය කෙරෙනවා කරන්න අවශ්‍ය නිසායි ඒ සම්මා දිට්ඨිය කියන එක ඉස්සරහින් තියලා තියෙන්නේ. ඒක නිසා අපි සම්මා දිට්ඨි වශයෙන් යමක් කලින් දැකගෙන අදහාගෙන බාරගෙන තිබුණද ඒක සාක්ෂාත්කරණය තමයි සීලෙන් සමාධියෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසා මුලින්ම මම යන්නේ මෙතෙන්ටයි කරන්නේ මෙතෙන්ටයි කියන එක දැනගෙන තිබීම ඒක දැකගෙන තිබීම අනිවාර්යයෙන්ම ඒ අපේක්ෂකයගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසාමයි මේ ධර්මයේ පඤ්ඤාවත්තසායන් ධම්මෝ නායන් ධම්මෝ දුක්පඤ්ඤස්ස කියලා සරුවචන් වහන්සේ ඉරක් ඇඳලා පෙන්වුවේ මේ තමන් වහන්සේ විසින් දේශනා කරන ධර්මයේ ඥානවන්තයාටයි දුෂ්ප්‍රඥාට නැත්නම් ප්‍රඥාව නැති කෙනාට නෙවෙයි. ඒව නමුත් මේවා අහනකොට අහනකොට මේවා ගැන සාකච්ඡා කරනකොට කරනකොට හිත යොදනකොට යොදනකොට ඉතාමත් මෙහිමීට නමුත් මේ සංසාරගත සත්වයාගේ ටිකෙන් ටික ටිකෙන් ටික මේ සම්‍යක් දෘෂ්ටිය ඍජු වෙනවා. ඒකයි බණ ඇහිීමේ එක ආනිසංශයක් වශයෙන් පෙන්ලා දීලා තින්නේ දිත්තිං උජ්ජු කරෝති. මේ වක්‍ර වෙච්ච වංක වෙච්ච දෘෂ්ටි අවුල් ජාලාවක් වෙලා තියෙන දෘෂ්ටිය අහනකොට අහනකොට සාකච්ඡා කරනකොට කරනකොට ලියනකොට ලියනකොට ඍජු වෙනවා. මේ ඍජු වීමම තමයි වැදගත්ම කාරණා. ඒ ඍජු වුණාට පස්සේ ඒ දෘෂ්ටි වශයෙන් ඍජු කරගත්තා වූ දේ ක්‍රියාවට නම් වලා හැබෑනේ නම් කියලා එක සාක්ෂාත් කර ගැනීම දෙවෙනි කරලා තියෙන්නේ. වැදගත්ම දේ තමයි මේ දෘෂ්ටි ඍජු කර ගැනීම. ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉස්සල්ලාම සම්මා දිට්ඨි ඊගාට සම්මා සංකප්ප. මේ දෙක ප්‍රඥා ශික්ෂා වශයෙන් පෙන්නලා තියෙනවා. මේ ප්‍රඥාව හරියොත් විතරයි කෙනෙක් ඇත්තටම සීලෙට තමා විතිම කුසල ඡන්දයක් ඇති කරන බයි. ඒ දෘෂ්ටිය හෝ සංකල්පවල මූලික හැබෑ වෙනසක් ඇති නොවි රකින්න සීලය මුකක්ම මතු පිටා. ඒකෙන් කරදෙන කෘත්‍යයේ සේවය ඇතුළට කිඳා බහින එකක් නෙවෙයි, කල් අල්ලන එකක් නෙවෙයි. බොහෝම ලාමකයි. ඒ නිසා එවැනි සීලයකුත් දෘෂ්ටියෙන් දැකගෙන සංකල්ප වශයෙන් හිත හදාගෙන තමන්ගේ ඇතුළෙන්ම කුසල ඡන්දේ පහළ වෙලා ඒ අනුව රකින්න සීලයක් ගත්තාම මේ දෙක දැකිය යුතු දෘෂ්ටි කෝණ දෙකක්. එකක් රකින්නන් වාලේ සීල් රකින්න. මේ මොකටද මේ මොකද්ද කියන එක ඇතුළත සංකල්ප වශයෙන් පිළිසිදුවක් නැහැ. ඒක නරක දෙයක් කියන්න නෙමෙයි මේ හදා. නමුත් බුද්ධ ආගමේ නැත්තම් විශේෂයෙන් කියන බුද්ධ ධර්මයේ පෙන්ලා දීලා තියෙනවා දෘෂ්ටි වශයෙන්ම හැදිලා නැත්නම් නැවත නැවත පිළිසිඳලා පිළිසිඳු කරගෙන බලලා සංකල්ප වශයෙන්ම තේරුම් අරගෙන සීලයට බැස ගැනීමක් වුණොත් අර කලින් කියාපු රකින්නම් වාදේ සීල් රකින්න එකක් මේ තේරුමක් ඇතුව දැකගෙන සීල් රකින්න එකත් අතරේ විශාල වෙනසක් තියෙනවා. ඊගාවට තියෙනවා එවැනි සීලයක් මුදුන්පත් වුණාට පස්සේ සීලය දිහා බලන හැටි. මෙන්න මේ විදිහට තමන් මේ ආධ්‍යාත්මික ගමනේ මේ ප්‍රතිපදාවේ ඉන්න තැන හැටියට ඒ ඒ සීල වලට අර්ථ දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ සම්මා ආජීවයේ වාගේ කාරණාවක් ඉදිරිපත් කරගත්තාම ඒකට විවිධ ආකාර තියෙනවා. ඒක විවිධ ක්‍රම වලින් කැඩෙනවා විවිධ ක්‍රම වලින් හරියනවා. මේවා සේරම ඉගෙන ගැනීමෙන් අපි කරන්න හදාන්නේ බණක් අහලා නැති සීලය පිළිබඳව කල්ැතුව Tamanට ඇතුලෙන් හිතක් පහළ වෙලා නැති කෙනෙක් කොහොමද මේ සීලය රකින්නකොට මේ සම්මා ආජීවය කියලා ධාර්මිකව නැත්නම් දැහැමින් සෙමින් Tamanගේ සිව්පසේ සපයා ගැනීම කියන කටයුත්ත කරන්නේ. මේ ඒක කියනකොට අර්ථය පැහැදිලි වෙනවා සම්මා ආජීවය කියලා කියන්නේ ධම්මේන සමේන කියන විදිහට දැහැමින් සෙමේ. මේ ප්‍රත්‍යය සොයසවීමයි ප්‍රත්‍ය පරිේෂණයයි මේ ආජීවයේ වශයෙන් සඳහන් කරන්නේ. අධාර්මිකව අන්තවාදීව නැත්නම් අගතිගාමීව මේ ප්‍රත්‍ය හොයන්න ගත්තොත් මේ සම්මා ආජීවය කියන එක කරනවා මිත්‍යා ආජීවය කියන එක ඉදිරිපත් වෙනවා. ඒ නිසා බණක් අහලා නැති දැනටම සමාන්ත මිත්‍යාදිවේ යෙදී සිටින ඒක වැරද්දක් කියලා දන්නේ නැති කෙනෙකුට මේ මිත්‍යාදිවේ පෙන්ලා දෙන්න ගියාම ඒ පුද්ගලයා දකින්නේ ඒක මේ සාමාන්‍ය සීලයක් වශයෙන් සම්මත සීලයක් වශයෙන් බොහොම ඕලාරික ක්‍රමයක. එහෙම නෙවෙයි යම් කිසි කෙනෙක් දැනටමත් මිත්‍යාජීව සම්මාජීව කියන එකේ අර්ථ දැනගෙන මේ මිත්‍යාජීවය කියන එක සමාජශීලී වැඩක් නෙවෙයි යහදෙන වැඩක් නෙවෙයි බොහෝ කල් ජීවිලා වාදිනව දෙනවා සම්මා ජීවය කියන එක Tamanට අනුන්ට කරදරයක් නෑ දැනට මත්තට කියන දෙකට කරදරයක් නැති බොහොම පුළුල් කුසල වැඩපිළිවෙලක් කියලා තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා සම්මා ජීවයේ ක්‍රේ ක්‍රියාත්මක වෙන හැටි අර්ථ වැඩි ගැඹුරක් ඒ වගේම මේ බුද්ධ ශාසනයේ පමණක් සම්මා ජීවයේ 100%ක්ම හරියට ඉන්නවා ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයෝ ඉන්නවා. අන්නේ ආර්ය ශ්‍රාවකෙක් මේ සම්මා ආජීවේදියා බලන හැටි විස්තර කරන හැටි ඊටත් වෙනස්. ඒක නිසා අර ආර්ය ශ්‍රාවකෙක් නැත්නම් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නමක් විසින් සම්මා ජීවයේ ක්‍රියාත්මක කරන හැටි කියන හැටි පෙන්ලා දෙන හැටි වෙනස් වෙන්න පුළුවන් තාම මේක ගැන ඇතුළතින් හොඳ වැටහීමක් නැති කෙනෙක් කරන විතරත් එක්ක. ඉතින් ඔය විසුද්ධි මාර්ගය වගේ පොත්වල ආනේ තුන් ආකාරයටම ගැළපෙන තාලෙට තමයි මේ සම්මා ජීවය කියන එක විස්තර පෙන්වන්න හදාගන්නේ. ඉතින් ඒක නිසා සමහර තැන් වල මෙච්චර මොකටද විස්තර කියලා හිතනවා. ඒ නැත්නම් මේ කලින් කියාපු විස්තර පස්සේ විස්තර වලට වැඩිය පරස්පර විරෝධී නේද කියලා හිතනවා. නමුත් මේකෙන් අදහස් කරන්නේ ඒ චින්තාමේ ඥාන ධම්ම විචයට අවශ්‍ය ආහාර ලබා දීමයි මුත් වැටෙන ආකාරය ප්‍රත්‍යක්ෂ වෙන ආකාරය නම් තමන් ප්‍රතිපත්තියේ ඉන්න ඉන්න තැන් වල හැටියට වැටෙනවා මේ උපසම්පදා ගරු විනය කර්මයකින් උපසම්පන්න වුණා වූ භික්ෂුන් වහන්සේ නමක් ගත්තොත් උන්වහන්සේලාට සතර සංවර සීලයක් ගැන කතා කරනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ප්‍රත්‍ය සම්නිසිත සීලය මේ භෝජනේ මේ ආජීව පාරිශුද්ධ සීලය ආදි වශයෙන් අන්නේ එහිදී මේ ආජීව පාරිශුද්ධිය කියලා කියලා කියන්නේ මේ මේ සම්මාජීව මිච්ඡාජීව වශයෙන් දක්වන්න හදන ආජීවය තමයි. මෙව්වා ඒ සාමනීර කාලයටත් වඩා උපසම්පදා වෙනකොට බොහෝමත්ම ගුරුවරයාගෙන්ම ඉඳලාම ඒ ඒ කාරණාවලදී හැප්පිලාම තේරුම් ගත යුතු දෙයක්. මම හොඳ මොකද හොඳටම හැම වෙලාවෙම ජීවිතේ පුංචි පුංචි වැඩවල සම්බන්ධ වෙලා තියෙන නිසා ආජීවය කියන එක බොහෝ කාලයක් ගිහලා තේරුම් ගන්න. මේ නිසා සමහර ගුරුවරුන්ට ශිෂ්‍යෝ හරියන්නේ නැහැ. ඒ මොකද හේතුව පටන් ගන්නකොටම අර ශිෂ්‍යයාගෙන් සියල්ල බලාපොරොත්තු වෙනවා. ආජීවයේ ඔක්කොම. මේ නිසා ශිෂ්‍යයන්ට ඉතාමත් දුෂ්කර වෙලා තියෙනවා ඒ තමන් ගිහිව ඉඳලා සාමණේර වුණා. දැන් සාමණේර වුණාට පස්සේ දැන් උපසම්පදා වුණා. මේ කාලය තුලදී <clears throat> අර ඇතුළත ಗುಣ ඔය කියන තාට වැඩිලා නැත්තම් කොහොමද මේකට හැඩ ගැහෙන්නේ? හැඩ ගැහෙන කාලෙ මේ වගේ අඩුපාඩුකම් හිටිනවා. එහෙම නමුත් මේ අඩුපාඩුවක් අඩුපාඩුවක් ගානේ අනුන් දොස් කියනවා නම් Tamanට කුකුස් වෙනවා නම් භාවනාවට හරීම බාධාවක් වෙනවා. මේ නිසා භාවනා ලෝකේ හොඳ දැන් තියෙන භාවනාවල ගොඩක් තියෙන විශේෂත්වය තමයි දීයන්ට පැවිදියන්ට කාටත් පොදු ක්‍රමයට භාවනා කියලා දෙනවා නම් ඒක කාලෝචිතයි මේ ප්‍රායෝගිකයි. ආ මේ වෙලාවේදී දැන් කර්මස්ථානාචාර්යවරුන්ට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඇයි මේ ගීයන්ට භාවනාව මෙච්චර ඉක්මනට හරියන්නේ? ඇයි මේ පැවිද්දන්ට හරි නොයන්නේ කියන එක. මේක විය යුත්තේ අනිත් පැත්තනේ. ඒ මොකද ඥාත පරිවර්තයක් වස්තු පරිවර්තයක් අයින් කරලා අරණ්‍යගතව, ශූන්‍යාකාරගතව, රුක්කමූලගතව මේ රූක්ෂතේ සිවුරු ධර්මී ඒකටම කැප වෙලා ගත කරන ස්වාමීන් වහන්සේලාට පළවෙනියෙන් සලකන්න එපායි. නැත්තම් පළවෙනියෙන් නිර්වාණ අවබෝධ වෙන්න එපායි. පළවෙනියෙන් සීලය සාර්ථක වෙන්න එපායි, සමාධිය හරියන්න එපායි කියන එක තමයි ලෝක දර්ශනය. නමුත් මේ ආජීව පාරිශුද්ධිය, ඉන්ද්‍රිය සංවරය, ප්‍රත්‍යසන්නිස්සිත සීලය වගේ දේවල් දිහා බලනකොට මෙන්න අර අර කලින් කියපු තාලට මුලින් කියපුවා පස්සට වැරදිනවා පස්සේ කියපුවා මුලට වැරදිනවා වගේ පැවිද්දන්ට විශාල දුෂ්කරතාවයකට පත් වෙන්න වෙලා කියනවා. මේ නිසාම පැවිදි යෝගාවචර පිරිසට මේ කුකුස් කියන જાතිය වැඩි. කෙනෙක් එක්ක පාටවන ගුරුවරයා පාටවන ඕම කරලා පුළුවන් ද නිවන් දකින්න ඕම තුපවන්නේ කියලා අර පුංචි ආජීව පිළිබඳ ප්‍රශ්නයක් ආවම ප්‍රස්සේ සම්නිත සීලයක් පිළිබඳ ප්‍රශ්නයක් ආවම ඉන්දිය සංවරයක් ආවම අර මේ නවක ඔබ සම්පන්න නැත්තම් සමහත් නවක සාමනීර වෙන්නත් පුළුවන්. ඒ අතන මේව කරපුවාම ඒ අතන වෙන්නේ අර ඉද්දිච්ච තුවාලයක් වාගේ කොහෙන් ගියත් මොනම තාලකින්වත් හිතේ අර පිවිතුරුව පිරිසිදුකම රැක ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. මේක කෙලින්ම වල පහනවා සමත විදර්ශනා භාවනා දෙකටම. මොකද මේක හිතෙන්නේ සීලය දුර්වල වුණා. ආජීවය කැඩුනා. මේ නිසා භාවනාව හරියන්නේ මේක පිළිබඳව අපි බොහෝම සැලකිලිමත් වෙන්න ඇයි මේ විශේෂ සුදුසුකමක් ලබාගෙන විශේෂ විවේකයක් ලබාගෙන විශේෂ givisුමක් දීගෙන විශේෂ ශික්ෂාපත ප්‍රදේශයක් තමයි ඉල්ලාගෙන රකින්න අපට මේ විදිහට මේ ආජීව පාරිශුද්ධියෙන් ඉන්දිය සංවර සීලෙන් ප්‍රත්‍යසන්නිස්සිත සීලෙන් අද අපේ මාතෘකාව ආජීව පාරිශුද්ධිය. නමුත් මේ සමානව යන නිසා මේ තුනම මේ වෙලාවේ අපි සඳහන් කරනවා. මේක හරහට ඉතින්නේ කොහොමද? <clears throat> බාධාට ඉතින්නේ කොහොමද? මේක සම්බන්ධව ඔය <clears throat> ගුරු මෙහිතපු මහසී ස්වාමීන් වහන්සේ ගා කරුණු දක්වලා කියනවා. මොකද්ද? උන්වහන්සේ මතක් කරනවා ඒ බුද්ධඝෝස ආචාර්යයන් වහන්සේටත් කලින් හිටපු ඒ චූලනාග කියන මහා ත්‍රිපිටකධාර ස්වාමීන් වහන්සේ මේක සාකච්ඡා කරලා උන්වහන්සේ කියලා තියෙනවා භික්ෂුවක් විසින් රැකිය යුතු ප්‍රාතිමෝක්ෂ සංවරයේ විතරමයි සීලය අනිත් තුන සිල් නෙවෙයි කියන. ඒ ආජීව පාරිශුද්ධිය, ඉන්දිය සංවරය, ප්‍රත්‍ය සම්නිස්විත සීලය කියන දේවල් සීලය කියලා දක්වපු කිසිම තැනක් සූත්‍ර පිටකේ හොයාගන්න බෑ කියන. ඒ නිසා ප්‍රත්‍ය සම්නිස්සිත මේ අපි මේ කතා කරන ප්‍රත්‍ය සම්නිස්සිත නැත්නම් ආජීව පාරිශුද්ධිය කියන අවස්ථාව අපි බලන්න වෙනවා ඒ වගේ මේ විපස්සනා එහෙන් බලන කෙනෙක් දිහා බලනකොට ධර්මයෙන් ධාර්මිකව සෙමෙන් ඒ කියන්නේ මධ්‍යස්තව මේ ප්‍රත්‍ය ඉදීම පිළිබඳව ප්‍රශ්නේ. ඒක කැඩුනට පිළියම් කරන්න පුළුවන්. ඒ නිසා ඒ අපි කියමු අපි මේ කතා කරන්නේ නැත්නම් සාකච්ඡා කරන්නේ ඔබ ළඟදී ඔබ සම්පදා වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් එන්තා ළඟදී ඔබ සම්පදා වෙන්න බලාපොරොත්තු වෙන නමක් නමුත් ඒ අතට ඇහෙනකොට ප්‍රත්‍ය සං ආජීව පාරිශුද්ධිය සම්බන්ධව මෙන්න මෙහෙම වෙන්නුන මිච්ඡා ජීවේ මේ මේ විදිහට කැඩෙනවා ඒ සිද්ධ වෙනවා ඒ නිසා භික්ෂුපුණ කෙනෙකු වුණාට පස්සේ මේ මේ ආජීවයේ පිළිබඳ මේ මේ විදිහට කටයුතු කරන්න ඕනේ කියලා විශාල වෙනදාට වඩා බොහෝම සූක්ෂම කණු රාශියක් පිළිබඳව දැනුමුතුකම් වෙන්න වෙනවා දැනුවත් වෙන්න වෙනවා. ආන්නේම දැනුවත් වෙනකොට ඒක මොකක්ද කියලා කියන්න බෑ මේ කෙලෙස්වල ස්වરૂපය වැඩි හිටියෝ හරිම අනුකම්පා විරහිතව වැඩ කරනවා වගේ පේන්න තියෙනවා අපි පස්සන පැත්තේ බලන්න. මේකෙන් අදහස් කරන්නේ නෑ මේ ආජීව පාරිශුද්ධ සීලය පුංචි කරලා නොසලකාරින්දී කියලා. මේ නිසා ඒ මහානාග චූලනාග ස්වාමීන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා ප්‍රාතිමෝක්ෂ සීල කැඩුනොත් ඒක ඉතින් බරපතලයි. ඒ පුද්ගලයාගේ අඩු ගානේ මරණයෙන් මත්තේ දිව්‍ය ලෝකේ යන්න පුළුවන් කියලා ස්වර්ගයට යන්න පුළුවන් කියන කියන ගමන උනත් අනතුරු වෙන නිසා සක්කාන්තරාව සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ජීවිතේ මාර්ග අවබෝධයත් අඩු වෙන නිසා මග්ගන්තරාව සිද්ධ වෙනවා. සක්කාන්තර මග්ගන්තර දෙකම සිද්ධ වෙනවා. ප්‍රාතිමෝක්ෂ සීලේ කැඩුණොත්. ප්‍රාතිමෝක්ෂේ කැඩෙන්නේ නැතුව ඉන්දිය සංවරය, සත්‍ය සම්නිස්සිත සීලේ ආජීව පාරිශුද්ධිය කැඩුනට ඒක අරතරම බරපතලට ගන්න එපා. ඒක පිළියම් කළ හැකියි. හරියට හිස කඳට සම්බන්ධ වෙච්ච මනුස්සයාගේ අතප්පයක් කරනකොට ප්‍රශ්නයක් නැහැ. පණ තියෙනවා කොට ගන්න පුළුවන්. හිතයි හිතයි කයයි දෙක වෙන් කරා වගේ තමයි Taman ගත්ත ප්‍රාතිමෝක්ෂයේ කැඩුනොත් එහෙමනම් අතපය කොච්චර හොඳට හයියට තිබුණත් ඒ ජීවිතේ රකින්න බෑ. ඒ නිසා මේ ආජීව පාරිශුද්ධිය පිළිබඳව ඒකට ගැළපෙන තැනක තියලා සාකච්ඡා කළ යුතුයි. එහෙම නැතුව කෙනෙකුට චෝදනා කරනකොට හෝ Taman වශයෙන් කුකුස් පහර කරගන්නකොට හෝ ඉහළ වැඩි හිටියෙක් Tamanට වැරද්දක් පෙන්ලා දෙනකොට ඒක ඒ නියම තීබිය යුතු තැන නියම බර දීලා කටයුතු කරනවා මිසක් අනවශ්‍ය කුකුස් ඇති කරගන්නට ඇති කරගෙන භාවනා බාධා කරගන්නට තියෙන අවස්ථාව අඩු කරන්ටයි අර චූලනාග ස්වාමීන් වහන්සේ මතු කළ දීලා තියෙන ඒක මහා සීසයිඩෝ ස්වාමීන් වහන්සේ විසින් ඔය ඒ පළවෙනි පරිච්ඡේදයේදීම විශේෂයෙන්ම ගිහියත්තන්ගේ සීලය ගැන කතා කරනකොට පෙන්ලා දීලා තියෙනවා. මේ ප්‍රශ්නේ හි ගුයයන්ට අදාළ නැහැ. ඒ අදාළ නැති බවටත් මහා සීසයිඩෝ අදාළ නැති වෙන කාරණාවක් පෙන්නනවා. අපි හිතමු අපි මත්තර මේ විස්තර කරන්න හදන විදිහට භික්ෂුන් වහන්සේ නමකගේ පහරාජිකා මට්ටමක හෝ සංඝාධිෂේත මට්ටමක හෝ නිසගි පචිත මට්ටමකෝ පචිත්‍ය මට්ටමකට හෝ දුර්ලච්ඡේ මට්ටමකට දුක්කට මට්ටමකට හෝ ආජීවය කැඩෙනවා කිය. ආජීව පාරිශුද්ධිය කැඩුනා. කැඩුනට පස්සේ ඒ වැරදි ආජීවයේ හොයාගත්ත වස්තුවක් තියෙනවා මේ පුද්ගලයා ගාව. ඊ වස්තුව හොය පාවිච්චි කරන කරන වාරයක් පාදවට දිගින් දිගට දිගින් දිගට වැරද්ද සිද්ධ වෙනවා ආපත්‍ය සිද්ධ වෙනවා. වැරදි ක්‍රමයකට සිවුරක් ලබා ගත්තා. වැරදි ක්‍රමයකට සේනාසනයක් ලබා ගත්තා. වැරදි ක්‍රමයකට පින්ඳපාතයක් ලබා ගත්තා. වැරදි ක්‍රමයකට බෙහෙතක් ලබා ගත්තා. ඒක පාවිච්චි කරන කරන වාරේ ඔහුගේ ආජීව පාරිශුද්ධිය කරේ. ගිහියටත් අර වාගේම අධාර්මිකව අන්තවාදීව ඔය කියන තමන්ගේ ප්‍රත්‍ය හෙව්වොත් හොයලා ලැබුණොත් ඒ ලබන වෙලාවේ ඔහුගේ බෞද්ධයෙක් වශයෙන් භාවනා කරන කෙනෙක් නම් ඔහුටත් ඒක බලපානවා ඔහුගේ ආජීව පාරිශුද්ධිකයි. නමුත් නැවත නැවත පාවිච්චි කරන වාරේ අර වගේ ආපත්‍ය වෙන්නේ නැති එකයි වෙනස. මේ නිසා භික්ෂුවකට මේක බෝ වෙන ලෙඩක් බාටපත් වෙනවා. සාමාන්‍ය ගියට නිකන් ලෙඩක් විතරයි. අර මේ භික්ෂුවගේ ළඟ මේ අසුව තියාගෙන පාවිච්චි කරන වාර සිද්ධ වෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේ නමක් මේක පිළිබඳ හොඳට දැනගෙන කරුණු තියෙන්න ඕනේ. හැබැයි මේ දැන ගැනීම සඳහා උපසම්පන්න භික්ෂුවකට කියලා දෙන ප්‍රාතිමෝක්ෂයේ මෙන්න මෙතෙන්දි කැඩෙනවා. මෙතෙන්දි කැඩෙනවා කියලා ඒ කැඩෙන්න පුළුවන් ශික්ෂාපද ටික පිළිබඳව සැලකිලිමත් වෙන්න. යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් ලාභ සත්කාර හිතලම මට කීර්ති ප්‍රශංසා ලැබේවා කියලා හිතලම මම රහත් වුණායි මම ආර්ය පුද්ගලෙක් ආදී වශයෙන් උත්තරී මනුස්ස ධර්ම ප්‍රකාශ කරලා ඒකෙන් මිනිසු රැවටිලා Tamanට ප්‍රත්‍ය දුන්නොත් ප්‍රත්‍ය බාරගත්තොත් ඒ පුද්ගලයා භික්ෂුවක් වෙන්නේ නැහැ ඊට පස්සේ. ඒ කාරණාව නිසාම භික්ෂුත්වේ ගිලිහෙනවා. භයානක අකුසල කර්මයක්. ඒ කියන්නේ භික්ෂු භාවයේ මේ හිසසුන් මල කඳක් පාටපත් වෙනාසේ පාරජිකා වෙනවා. ඒ නිසා බණ භාවනා කරන කෙනා ලාභ සත්කාර පිණිස හෝ වේවා එහෙම නැත්නම් වෙන කතාවක් නිසා හෝ වේවා තමන්ගේ ලැබුවා වූ ඥාන ලැබුවා වූ ධ්‍යාන ලැබුවා වූ මාර්ගඵල කතා කරන්න ගිහිල්ලා මෙන්න මේ විදිහට අනවශ්‍ය කුකුසක් ඇති කරගන්න ඉඩ තියෙනවා මොකද ලෝකයා මේක ඒක සංවේදී. මේක ඇහිච්ච ගමන් ඒ කතාවලට බොහෝම වේගයක් එනවා තටු වෙනවා. ඊට පස්සේ විතරම ওই ප්‍රශ්නේ ආපුවාම අර පුද්ගලයාට පස්සේ මේක පිළිබඳ ප්‍රශ්න මතුවෙන්න පටන් අර ගන්නවා. මොකද සමහර වෙලාවට තමා විසින්ම තමා ගැන හිතාන හිටපු දේවල් පිළිබඳව නැවත නැවත පස්සේ ඒක එහෙමදෝ මෙහෙමදෝ කියලා සැක පහළ වෙනවා. ඒ වෙනකොට ඕවතින් ප්‍රකාශනයක් වෙලා තිබුණොත් ඒ ප්‍රකාශනය නිසා පිරිස ඒ තාලෙට මේක තේරුම් අරගෙන Tamanට ලාභයෙන් සත්කාරයෙන් කීර්තියෙන් ප්‍රශංසාවෙන් උපකාර කළොත් මෙන්න ආජීවයේ කැඩිච්ච තැනටපත් වෙනවා. ඒ නිසා හොඳම වැඩේ තමයි Tamanගේ ಗುಣ ප්‍රකාශ කරන්න යන්න එපා. ಗುಣ වහගෙන ඉදිරියට ගියේ නැත්තම් කවදාකවත් මේ ඊගා වැඩ පිළිවෙල තියා මේ ලැබිච්ච ටික රැක ගන්නවත් ලැබෙන්නේ. ඒක නිසා ඒ වගේ සමාධි, සමාපatti, මාර්ග, ඵල, ඒ වගේ දේවල් <clears throat> හෙලිකිරීම නොකටයුතුයි. ඒක ਸਰවඥාන්සේ පෙන්නලා තියෙන්නේ බොහොම හිත්වාදී නේ. උපමාවකින් සමහරට ගැලපෙන්නේ නැහැ වගේ ස්ථිතියාවක් Tamange ලිංගෙ පෙන්වන්න වගේ කියලා කියනවා. පෙන්වුවාට පස්සේ ඉත්‍යාගේ ආයේ හිතියෝ තප්ප දෙකක් හිටින්නේ නැහැ. පෙන්වන දැන් තියෙනවා. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. තන තන ගිහිල්ලා පෙන්වන්න යන්න එපා. ඊට පස්සේ ආයේ ස්ත්‍රියට ආයේ ස්ත්‍රී ලාලි ලාලිත්වයක් ලීලාවක් හිතෙන්නේ නැහැ. ඒ වගේ තමයි බණ භාවනා කරන කෙනා තමන්ගේ උත්තරී මනස ධර්ම පිළිබඳව සමාධි සමාපatti මාර්ගඵල ඥාන විමුක්ති ආදී කතා තැන් තැන් වල කරන්න පටන් ගත්තොත් මතක තියාගන්න ඕනේ අහගෙන ඉන්නේ නැත්තන්ට කෝක බොහෝම මිහිරියාවක් තියෙනවා ඒක නිසා අන්තිමට Tamanට කුකුසක් ආපු වෙලාවේදී වචනේ ගිලිහිලා නම් අනිත් පැත්තට කැපෙනවා අනිත් පැත්තට ආපත්‍යක් සිද්ධ වෙනවා අනිත් පැත්ත උපුසක් පහල වෙනවා මගේ ආජීවය කැඩුනද ඒ වගේම තමයි මේ නිසංගේ පචිතියක් සිද්ධ වෙන්නේ නොකපතාලෙට සිවුරු පිළිකර හොයන්න ගත්තොත් ඒක ආපත්‍ය දේශනා කරන්න වෙනවා ඒ වස්තු ආපහු දීලා එහෙම නොවුනොත් ඒ පුද්ගලයාට මේ ආජීවය ඒ වස්තුව පරිහරණය කර අධිකටම සිද්ධ වෙනවා. ඒ වාගේම ලෙඩක් නැතුව ප්‍රනීත ආහාර භෝජන කියලා වළඳව ගත්තොත්, ගෙන්නලා වළඳන්න පටන් ගත්තොත් ඔන්න ආජීව පාරිශුද්ධිය සිද්ධ වෙනවා. මේ විදිහට ස්ථාන හයක් පෙන්ලා දීලා තියෙනවා. විතර බලා ගන්න පුළුවන් විසුද්ධි මාර්ගයේ පොතේ, සිංහල පොතේ හොඳ විස්තරයක් පෙන්නනවා. සෑම තැනකදීම ඒවට ලකුණු තියලා තියෙනවා සර්වඥාන්සේ මෙන්න මෙතනදී සීමා පන්නන්න එපා. ඒ පැන්නුවොත් තමන් ඉදිරියට කරන යන වැඩේ හෝ මේ වෙනකොට තමන් ලබාගත් ආ වූ தত্ত্বය හෝ ඉදිරියට ඉස්පත් වෙනවා වෙනුවට සකකුස් පහළ වෙලා සමාජ ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. මේක අනුපසම්පන්නයෙකුට හෝ එහෙම නැත්නම් ගිහි කෙනෙකුට බලපාන්නේ මොකද ඒ ගිහි කෙනෙක් එහෙම ප්‍රකාශ කරාට පස්සේ රට කැළඹෙන්නේ නැතුව කියන එක නෙමෙයි කිය අදහස රට කැළඹෙනවා. කැළඹුණාට ඒ පුද්ගලයා තාම ප්‍රාතිමෝක්ෂයට givisගෙන නැහැ. මම ප්‍රාතිමෝක්ෂය රකින්නවා මට ප්‍රාතිමෝක්ෂය ලබා දෙන්න කියලා සංඝයාගෙන් ඉල්ලගන්න නැති නිසා තාපත්‍ය සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා කියන නිසා මේ පුද්ගලයාට ලාභ සත්කාර වැඩි වෙන්න පුළුවන්. නමුත් ඒ ලාභ සත්කාර ලැබෙන ලැබව පාවිච්චි කරුවයි කියලා අර වගේ නමංගේ හිතට කුකුස් නොඑන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා. නමුත් භික්ෂුවක් වෙච්චාම කුකුස් එන්න අවස්ථාව වැඩි. ඒක නිසා මේ ආජීව පාරිශුද්ධිය පිළිබඳව ඒ බොහොම සියුම්ව දැනගන්න ඕනේ. හැබැයි ඒ වාගෙම තමයි මේ අරණ්‍ය වාසී වෙනකොට භික්ෂුන් වහන්සේලාත් එක්ක ආශ්‍රය කරනකොට සාමණේර වෙනකොට මේවා දැක දැනගන්න තියෙන අවස්ථා වැඩි නිසා අපි කියනවා එවැනි ආයත සංඝයාට උපස්ථානෙ තේරෙන. සංඝයාට කළ යුතු වත් පිළිවෙත් එයත් අන්න තේරෙනවා. එහෙම නැති වෙනකොට සාමාන්‍ය සංඝයා ආශ්‍රය කරලා නැති බණ භාවනා කරලා නැති අරණ ස්ථාන නැති අතෝ සංඝයා දකින්නකොට කෝල කරනවා කොහොමද කරන්න තියෙන්නේ කොහොමද පිළිපදින්න ඕනේ කියලා. ඒ නිසා එහෙම ඇත්තෝ අර සංඝයා ආශ්‍රය කරපු ඇත්තන්ගෙන් උපදෙස් ඉල්ලා ගන්නවා. ගුරු තන්නේ තලා තලක ගන්නවා දාන පින්කමදී පිරිත් පින්කමකදී බණ පොලේ. නමුත් සංඝයාත් එක්ක ආශ්‍රය කරනකොට මෙන්න මේක තමයි දැනගත යුතු දැන ගැනීමෙන් Tamanට භාවනාවට උදව්පකාර වෙන කාරණා. මේ ආජීව පාරිශුද්ධිය කියලා එකක් තියෙනවා. ජීවි පැවැත්ම සඳහා ප්‍රත්‍යේකතු කිරීමේදී ඒක ධාර්මිකම වෙන්න ඕන. සමේන අන්තවාදී වෙලා බෑ. මෙන්න මේ විදිහට ධාර්මික නොවෙන අගතිගාමී නොවෙන වෙන විදිහට කියනවා නම් වැරද්දකට අසු වන බවට ලකුණු වැරද්දක් කියලා දඬුවම් කරන්න බැරි නමුත් අතරමැදි අවස්ථාවල් ටිකක් තියෙනවා හරිම රසවත් ටිකක් මේ හාමුදුරුවන්ගේ තියෙන මේ සංඝ ගැට. ඊට කියන්න තියෙන එහෙමයි. අන්නේ ටික සවිසුද්ධි මාර්ගයේ විස්තර කරලා තිනවා බොහෝම ලස්සනයි බලනකොට මේක සංඝ ගැට නෙවෙයි දැන් ගිහි ගැට බවටත් පත් වෙනවා. යම් කිසි දෙයක් ලබා ගන්නත් ඕනේ. නමුත් ඒක මේ විදිහට කිව්වොත් ඔන්න පරාජිකාවට අහු වෙනවා. මේව කිව්වොත් සංඝාසීසයට අහු වෙනවා. මේව කිව්වොත් පචිච්චයට අහු වෙනවා. මේව කිව්වොත් තුල්ලච්චයට අහු වෙනවා. මේව කිව්වොත් දුක්කටයකට අහු වෙනවා. එහෙමත් නොවි මෙහෙමත් නොවි කොහොම හරි අර පුද්ගලයාට ඒක හේතු ගන්නඳ ක්‍රමවේද අවුරුදු 2500 අතරතුර හයක් හොයාගන්න. කුවනා ලපනා නේමිති කතා නේජිකින්ත යනතා නේ නේ ලාභේන ලාභේන ලාභේන ලාභං නේජිකින්තනතා කියලා ක්‍රම ටිකක් හොයාගෙන තියෙනවා. ආනේ ක්‍රම අද ජනමාධ්‍යයේ පාවිච්චි වෙන හැටි බලනකොට අනික් පැත්තට ලෝකේ එදා කුණු වෙලා තිබුණයි කියන්නත් බෑ අද කුණු වෙලා කියන්නත් බෑ එදායි අදයි දෙකම එකයි මේ නිසා භාෂාව ව්‍යාකරණීය ඉදිරිපත් කිරීම දක්ෂ වෙන්නේ නම් ඔන්න ඔය ආවිජීවය කඩා ගන්නයි එහෙම නැත්නම් මෙන්න මේ විදිහට අනුරවටන්ටයි නියම ක්‍රමේට ඔච්චර ආලප්පන ලාලප්පන ඕනේ පොඩි දරුවා තමන්ගේ අවශ්‍යතාවය අම්මට පෙන්වන්නේ ওই ව්‍යාකරණානුකූලව නෙවෙයි. අම්මා තියන පොඩි එකා කරේ පුදුමාකාර පුත්‍ර ස්නේහයක්. ඒ නිසා පොඩි එකා හැරෙනකොට මව් නුවණින් දැන ගන්නවයි කියලා කියනවා. ඒක සඳහා ඔය පොඩි දරුවෝ කවදාකවත් අර කුහනා ලපනා නිප්පේචිකතා නේමිත්‍ති කතා නිජිකින්සනතා කියන මොකක්වත් නැති නිසා පොඩි දරුවා හරීම පිවිතුරුයි. පොඩි දරුවා හරීම ඍජුයි. නමුත් මේ අපි මේ භාෂා කියලා, විෂය කියලා, දැනුම කියලා ඉගෙනගෙන තාක් ඉගෙනගෙන තියෙන මට හිතනවා මෙන්න මේ ചാටුව තමයි. මේ නිසා කියන්නේ මොකද්ද කරන්නේ මොකද්ද කියලා හොයන්න බෑ. ඒ මොකද අපි දන්නවා කෙලින් කිව්වොත් වැරද්දට අහු වෙනවා. කෙලින් හරි වැරද්දෙන් හරි අවශ්‍යතාවයක් තියෙනවා. ආනේ නිසා මේ ඇට නැති දිව එහාට මෙහාට හරවලා මේ කරන වැඩ ටික දිහා බලනකොට ලෝකේ පුරාම තිරසනුත් නැති මනුස්සයන්ට පමණක් තියෙන මේ වැඩ ටික ලෝකේ හිනස්සන්ට ලොකු හාස්‍ය රසයක් ඇති කරනවා. කුවකතා කුහනා කියලා කියන්නේ කුවකකම්. ඒ කුවකම් කියලා කියන්නේ ක්‍රියාකාරකම් පෙන්නනවා මම රහත් වෙලා වගේ හැබැයි කියන්නේ නැහැ. මොකද කිව්වොත් අහුවේ. මේ කුහක ක්‍රියාදියා බලායනකොට ඉතින් ගෙවල් දොරවල කාර්ය බවල දරුවෝ අමුදඬුවෝ ඉන්නේ ගෙවල් දොරවල රකින්න මිනිස්සෙයින්ට වැඩි වේලාවක් මේ පුද්ගලයා දිහා බලානින්න බැරි නිසා බලන්න වෙලක් නැහැනේ. ඒක නිසා බොහෝම ඉක්මනට පෙළඹෙනවා. එහෙම නේනම් මෙහෙම ඇත්තොත් ඉතින් මෙහෙම වෙන්නේ නැත්නම් කොහොමද අපි ඉතින් මේ මේ කරදර තිබුණාට කමන්නේ පුළු පුළුවන් වෙලාවට සලකන්න ඕනේ කියලා ඒ ගීයන්ගේ අර කුහක ගති නිසා නැමෙන ගතියක් ඇති වෙනවා. ඒ නිසා ඒ කුහක ගතිපාන සංඝයාට ලාභ සත්කාරවලින් ප්‍රයෝජන ලැබේ. නමුත් ඒ කියන තරම් කියාපාන තරම් ಗುಣ ඇතුව නෙවෙයි. නමුත් ඒ පුද්ගලයා දන්න මේ විදිහට හැසිරුණොත් නැති සද්ධාාවක් මතුවෙන්න පුළුවන්. ඇති සද්ධාාවක් තියුණු වෙන්න පුළුවන් කියලා මේ විදිහ කරන ක්‍රියා වගේක් තියෙනවා. ඉතින් මේක අපි වැඩි විස්තර ඕනේ නැහැ. ඔය චිත්‍රපටි නඩු ඕක හොඳටම දන්නකම්. ඒගොල්ලෝ දන්නවා මේ ජවනිකාවට මම මෙහෙම ඇතුලෙන්න ඕනේ කියලා. එතකොට බලහින්න කට්ටිය මෙහෙම රැවටෙනවයි කියලා චිත්‍රපටිනාරුව රැවටිලා ඉන්නේ. ඒගොල්ලෝ හිතනවා මේ ඔක්කොමලා මේක බලලා මේ විදිහට අදහසක් ගනී කියලා. නමුත් හිතන්නේ මේ ලෝකේ බුදු මේ ඇට නැති දිව එහාට මෙහාට හරවලා මේ කරන වැඩ ටික දිහා බලනකොට ලෝකේ පුරාම තිරිසනුට නැති මිනිස්යාට පමණක් තියෙන මේ වැඩ ටික ලෝකේ හිනස්සන්ට ලොකු හාස්‍ය රසයක් ඇති කරනවා. කුවකතා කුහනා කියලා කියන්නේ කුවකකම් ඒ කුවකම් කියලා කියන්නේ ක්‍රියාකාරකම් පෙන්නනවා මම rahat වෙලා වගේ හැබැයි කියන්නේ මොකද කිව්වොත් අහුවේ මේ කුවක ක්‍රියාදියා බලායනකොට ඉතින් ගෙවල් දොරවල කාර්ය බවල දරුවෝ අමුදන්වෝ ඉන්නේ ගෙවල් දොරවල රකින්න මිනිස්සෙන්ට වැඩි වේලාවක් මේ පුද්ගලයා දිහා බලානින්න බැරි නිසා බලන්න වෙලක් නැහැනේ ඒක නිසා බොහෝම ඉක්මනට පෙළඹෙනවා එහෙම නේනම් එහෙම ඇත්තොත් ඉතින් එහෙම වෙන්නේ නැත්නම් කොහොමද අපි ඉතින් මේ මේ කරදර තිබුණාට කමන්නේ පුළු පුළුවන් වෙලාවට සලකන්න ඕනේ කියලා ඒ ගිහියන්ගේ අර කුහක ගති නිසා නැමෙන ගතියක් ඇති වෙනවා. ඒ නිසා ඒ කුහක ගති පාන සංඝයාට ලාභ සත්කාර වලින් ප්‍රයෝජන ලැබේ. නමුත් ඒ කියන තරම් කියාපාන තරම් ಗುಣ ඇතුව නෙවෙයි. නමුත් ඒ පුද්ගලයා දන්න මේ විදිහට හැසිරුණොත් නැති සද්ධාාවක් මතුවෙන්න පුළුවන්. ඇති සද්ධාාවක් තියුණු වෙන්න පුළුවන් කියලා මේ විදිහ කරන ක්‍රියා වර්ගයක් තියෙනවා. ඉතින් මේක අපි වැඩි විස්තර ඕනේ ඔය චිත්‍රපටි නඩු ඕක හොඳටම දන්න කට්ටිය. ඒකවල දන්නා මේ ජවනිකාට මම මෙහෙම ඇසරෙන්න ඕනේ කියලා. එතකොට බලහින්න කට්ටිය මෙහෙම රැවටෙනවයි කියලා චිත්‍රපටි නඩුව රැවටිලා ඉන්නේ. ඒගොල්ලෝ හිතනවා මේ ඔක්කොමලා මේක බලලා මේ විදිහට අදහසක් ගනී කියලා. නමුත් හිතන්නේ මේ ලෝකේ බුදුවරු ඉන්නවා, මේ ලෝකේ ඉන්නවා මේ මේ රහතන් වහන්සේලා මේ වගේ ලෝකේ ඉන්න චිත්‍රපටි බලන්නේ නැති අය කියලා චිත්‍රපටි නඩුව දන්නේ මොකද ඒගොල්ලෝ දන්නේ ලෝකේ ඔක්කොම චිත්‍රපටි බලන කට්ටිය. ඒ නිසා ඒගොල්ලෝ හිතනවා රංගපෑමෙන් ස්ථිරසාර වෙනසක් ඇති කරන්න පුළුවන් කියලා නමුත් එයාත් දන්නවා කරන්නේ රංගපෑමක් කියලා. එහෙමනම් මෙතන ආජීවය පිළිබඳව කැලලක් ඇති වෙනවයි කියලා කියන්න පුළුවන් ආපත්‍යක් නෙවෙයි. ඒ නිසා කුවකකම් කියලා කියන්නේ ඒ විදිහට කරන හැසිරීම ඉතින් මේක ආයෙ සම්බන්ධ කරන්න වෙනවා භාවනාවට. ඒ මොකද අපි දන්නවා සක්මන් භාවනාව අරගම්. සක්මන් භාවනා කරගෙන යනකොට <clears throat> අපේ හිත ඔසවන පය ගානේ, වම ගානේ, දකුණ ගානේ ඒ පවතිනට නම් අපිට සම් යම් කිසි වේගයක අඩු කිරීම සිද්ධ කරන්නට වෙනවා. එතකොට අපිට සක්මන් භාවනාව වෙනද සාමාන්‍ය ගමනක් යන වෙලාවට වැඩිය අඩු වේගයකට එන්න ඉඩ තියෙනවා. ඒක නිසා එතන ලොකු සංවර ගතියක් පේනවා. එතන ලොකු හික්මිච්ච ගතියක්, නිවිච්ච ගතියක් පේනවා. එතකොටත් කියන්න පුළුවන් එහෙමනම් මේ සක්මන් කරනවා කවුරු හරි දැක්කොත් මම මේ රහතන් වහන්සේ වගේ කෙනෙක් විදිහට හැසිරෙන්න හදනවාද? එතකොට මට මේකෙන් කුකුස් වෙන්න මේ වැරදි වෙන්න පුළුවන්ද, ආපත් වෙන්න පුළුවන්ද කියලා කුකුස් කරන ගතියකුත් අර කලින් කියාපු තර්කෙ දිගේම එන්න පුළුවන්. නමුත් අර කලින් කියපු අර්ථ නිදර්ශනයත් මේකේ නිදර්ශනත් අතර වෙනස මේ දෙවණියට කරන කෙනා පැත්තකට වෙලා තමයි සක්මන් කරන්නේ කාටවත් කියාපාන්නවත් නෙවෙයි හැංගිලා ශූන්‍යාකාරගත වෙලා නිවන් දකින්න අදහසටයි. ලාභ සත්කාර සම්මාන සීලෝක බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ලෝකයා ලව්ව වචන කියවන්න නෙවෙයි. රට්ටු හිනස්සංග නෙවෙයි. නමුත් අර කලින් කියාපු කට්ටිය ඔය රංගපෑම් කරන්නේ සෙනග ඉන්නකොට පමණයි. ප්‍රകൃතියට යනකොට ඒ අත්ංගේ ඒ කලබල ගති මතුවෙනවා. මේ නිසා එතන ചാටුවකුත් මෙතන අහිංසකකමකුත් තියෙනවා. ඒක නිසා මෙතෙන්දී අපි කියන්න තියෙන්නේ අපි මේ හිමීට ගමන් කරන්නේ. අපි මේ හැසිරෙන්නේ යම් ආකාරයකට රහතන් වහන්සේලා හැසුරුනේ අන්නේ විදිහට කියලා රහත් වෙන්නයි අපි මේ කටයුතු කරන්නේ. රහත් බව කියාපාන්න නෙවෙයි කියලා රට්ටුනාල වණ්ඩ නෙවෙයි, ලාභ සත්කාර සඳහා නෙවෙයි. ඒ නිසා අපිට පේනවා සරුවචනාංශේ හේතු සහිතවයි පෙන්ලා දීලා තියෙන්නේ නිබ්බාන ගාමන ප්‍රතිපදා එකක් ලාභ සත්කාර සඳහා කටයුතු කිරීම එකක් දෙක පරස්පර විරෝධී. අඤ්ඤා ලාභෝපසක්කාරෝ අඤ්ඤා නිබ්බාන ගාමිනී පරිපදා. ඉතින් මේකට තමන්ගේම දෘෂ්ටියනේ බලපාන. මේකට තමන්ගේ සංකල්පනේ බලපාන. ඒක නිසායි මේ සම්මා ජීවේ මිච්ඡා ජීවේ පෙන්වන්නට ඉස්සර වෙලා සරුවචනanse පෙන්ලා දීලා තියෙන්නේ මේකට හේතු වෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨි සම්මා සංකප්පය. මෙතෙන්ට එනකොට එකක් පැහැදිලි. මොකද්ද? මේ මම කරන දේ කාටවත් කරන්න කියන විදියක් නැහැ. Tamanට ඒ චිත්තක්ෂණය විතරයි මේ බණ මේ ක්‍රියාවලිය කරලා මට යන්නේ නිවනටද මම යන්නේ ලාභ සත්කාර පැත්තටද කියලා විනිශ්චය කරන්න පුළුවන්. ඒ නිසා මෙතෙන්ට එනකොට ධර්මයේ සාන්දෘෂ්ටිකයි. පොදුවේ කියලා දෙන්න බෑ. අපි සේරම මේ විදිහට ඉමු. මේ විදිහට විය යුතුයි. නොවුනොත් මෙහෙම කරනවා. එතකොට කවදාකවත් අර කියන දෘෂ්ටිය හෝ සංකල්ප සෞඛ්‍ය සම්පන්න වැඩෙන්නේ නැහැ. හැබැයි එක එකනට හිතා ගන්න පුළුවන් අපි සියලු දෙනාම මේ දෘෂ්ටියත් සංකල්පයත් හරියට තියාගෙන කටයුතු කරුවොත් ඒ අප අතර සමගියට අප අතර මිත්‍රත්වයට මේිට වැඩිය දෙයක් ලෝකේ ඇත්තේ නැහැ. මේ දේ තමයි සරුවචනාංශේ සංඝයාගෙන් අත්‍යන්තව බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් භාවනා කරන එකෙන් බලාපොරොත්තු වෙන. අපි එක එකනේ තම තමන්ගේ උපරිමේ ඒ නිවන සඳහා ශාක්‍ය මුනිඳන් වහන්සේ ගත කරපු හැටියට රහතන් වහන්සේලා ගත කරපෙත් හැසිරෙනවා. නෝ කවදාකවත් ඒක මේ අනුන්ට කුවණාව පිණිස අනුංග රැවටීම පිණිස කරන දෙයක් නෙවෙයි අපිට ඒ දේ වෙන්ටයි. මේක අද කාලේ දැන් අවුරුදු ගානක ඉඳලා සාමාන්‍ය ජන විඥාණයටපත් වෙලා කියනවා මේ කියන්න පටන් ගන්න තියෙන ජනමාධ්‍යයේ හැකි සංඥාව ඇති කරගන්නට රජෙක් වෙන්න ඕන නම් රජෙක් වගේ හැසිරෙන්න. රහත් වෙන්න ඕන නම් රහතන් වහන්සේ නමක් විදිහට හැසිරෙන්න කියන්නේ. කවදාකවත් මට රහත් වෙන්න බෑ. කියන හැඟීම ඇති පුද්ගලයාට මොන තාල ප්‍රතිපත්තියක්වත් රහත් වෙන්න බෑ. මොකද ඔහුගේ දෘෂ්ටි වැරදි, සංකල්ප වැරදි. ඒ නිසා දෘෂ්ටියයි සංකල්පයයි තියෙන්න ඕනේ මට මේ ජීවිතේ රහත් වෙන්න පුළුවන්. ඒ නිසා රහතන් වහන්සේලා කොහොමද හැසිරුනේ? ඒ විදිහට අපි හැසිරෙනවා. බලන්න බුදු පියාණන් වහන්සේ මේ අවුරුදු 2548කට අවුරුදු 45කට ඉස්සරහා මේ බොහොමඩ මුල ඉඳගෙන යම් පරියක්කේ ඉඳගෙන බුදු වුණාද අපි ඒ නිසා බෝධීන් වහන්සේලා ළඟට යන්නත් ප්‍රියයි බුදුහාඳුරු ඉඳගෙන හිටපො තාලේ ඉඳගන්නත් ප්‍රියයි ඒ දිහාව බලාගෙන ඉඳත් ප්‍රියයි අනේ එහෙම කෙරුවොත් අපිටත් බුදු වෙන්න පුළුවන් වෙයි කියන එක ඒක අහිංසක පියවරක් බුදුහාඳුරු අනුගමනය කිරීමක් නැත්නම් බුදු වුණා කියලා කියන කතියක් නෙවෙයි. ඒක නිසා අපි තේරුම් අර ගන්න ඕනේ එතන තියෙන අපේ හැකි සංඥාව අපිට manussත්කම ලැබිලා තියෙනවා බුද්ධෝත්පාද කාය ලැබිලා තියෙනවා කල්යාණ මිත්‍රත්වය තියෙනවා සාධර්මයේ තියෙනවා පැවිද්ද තියෙනවා ඒ නිසා අපි මොකද නොකර ඉන්නේ අපි ඒ දෙක කරමු ඒක කුහනාවක් හෝ මවාපෑමක් නෙවෙයි ඒක නිතරම තමන්ගේ සංකල්පෝට කටට්ටු කරලා බලනකොට මම මේ වැඩේ කරන්නේ රට්ටුන්ට කියා පාන්නද එහෙම නැත්නම් ඇත්තටම බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා ගියේ පාර අනුගමනය කිරීමක්ද? එහෙම අනුගමනය කිරීමක් නම් ඒක ආජීවයට වැටෙන්නේ නැහැ. කහින්සක උත්සාහයක්. පොඩි ළමයි අම්මලා තාත්තලාගේ සාරිය ඇඳගෙන තාත්තලාගේ දපත්තු දාගෙන සෙල්ලම් ගෙවල් කරනවා. මොකද දාන්නේ ලොකු වෙච්චාම ඔය සෙල්ලම තමයි කරන්න වෙන්නේ කියලා. ඉතින් ඒක අපි කියන්නේ උරතලයක්. ඒක රංගපෑමක්වත් නාටකයක්වත් නෙවෙයි. පැවිදි වුණාට පස්සේ අපි නිතර මේ වගේ හැසිරීම දිහා ආජීව පැත්තෙන් බලනවා නම් අපිට තේරෙන්න ඕන අපි මේ කරු කටයුතු උතුමන් වහන්සේලා හැසිරිච්ච තාට හැසිරෙන්නේ මොකටද? එතෙන්ට යන්ට ඒ නැත්තම් උන්වහන්සේලාට වගේ රට්ටු රවට්ටලා උන්වහන්සේ කියලා හිතාගෙන අපිත් උන්වහන්සේලා සමාන කරගෙන වෙලා ලාභ සත්කාර පැත්තට නෙමෙයි. මෙන්න මේක ඉතාමත්ම සියුම් දෙයක්. ඇත්තටම තව කෙනෙකුට ඇහිලි ඇනලා පෙන්වන්න බැරි තරම් ඉතාමත්ම සියුම් දෙයක්. හැබැයි භයානකයි සැලකිලිමත් වේ යුතුයි. යෝගාවචරය සැලකිලිමත් වේ යුතුයි. හීනකින් හෝ තමයි මේ කටයුතු නිසා ඒ මවාපෑමක් කරනවා නම් අනිවාර්යයෙන් මේක ආපත්‍යකට හේතු වෙන්න පුළුවන් කුකුස් හේතු වෙන්න පුළුවන් මේ ධ්‍යානයකට කිට්ටු කරන්න පුළුවන් නමුත් ධ්‍යානට සමන වැඩි හිත පවතින මේ පටලවා ගැනීම නිසා කොතනකින් හරි ප්‍රාතිමෝක්ෂයේ තනකින් එතකොට වීතික්‍රමණය හිත මේ නිසා මේකට ආජීව පාරිශුද්ධිය කියලා කියනවා ඒක නිසා ඒ වගේනේ උසස් සීලයක් රකින්න කෙනා නිතරම ගුරුවරුන්ගෙන් අනුන්ගේ අදහස් බලාපොරොත්තු වෙන්න ඕනේ. මගේ හැසිරීමේ මේ වගේ දේවල් තියනවාද? මොකද හේතුව මෙවැනි හැසිරීමක් ඇති කෙනාට කියලා දුන්නාට කවදාකවත් ආණ්ඩ ලෑස්තිත් නැහැ. ඇහුවට නොරිදී හිටින්නෙත් නැහැ රිදෙනවා. ඒක නිසා ඊ타ත්ම කල්යාණ මිත්‍රෙක් වුණත් හොඳම දක්ෂ ගුරුවරයෙක් වුණත් මේ ආජීව පාරිශුද්ධිය පිළිබඳව මේ වගේ පටලවා ගත්ත කෙනෙක් හදන්න යන්නේ. හැදුවට හරියන්නේ නැහැ. මොකද එයාට රිදෙනවා. කියනකොටම හිතන්නේ මේ හරියට දන්නේ නැතුව මං වගේ නෑ එහෙම ඉඳගෙන මට හදමාව හදන්න එනවා කියන කතාව කියනවා. නමුත් එහෙව් ලෝකිකනේ අපි මේ වස් සමාදන් වෙලා වස් ඉවරුනාට පස්සේ පවාරණයක් කරන්නේ. දිත්තේනවා සුත්තේනවා පරිසංකායවා වදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිස්සාමි කිය. ඒ කියන අපි ඒ කියන උපදෙස් ලැබෙන තාට කටයුතු කරගන්න ඒකයි මේ පුංචි රාහුලපත්‍ර ස්වාමීන් වහන්සේට බුදුහාමුදුරේ උපදේශයේ වැලිතෝතක් උඩ දාලා මට මෙච්චරක් අද දවසේ උපදෙස් ලැබේවා කියලා පුංචි හිතක් ඇති කරන වසල දරුවෙක් වගේ හැසිරෙන්න. අංකඩිච්ච ගොනෙක් වගේ හැසිරෙන්න. නැත්නම් අන්තට්ටු බැඳගෙන පුම්බගෙන ගියොත් කවදාකවත් කවුරක්වත් මේකට උපදෙස් දෙන්නේ නැහැ. ඒ නිසා මේ ආජීව පාරිශුද්ධි ප්‍රශ්නය සමාන කරනවන සමාන කරන්න පුළුවන් නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා ලෝකේ තිබ්බ මේ කුලවාදයත් එක්ක වගේ. යම් කිසි කෙනෙක් ආජීව පාරිශුද්ධිය සම්පූර්ණයි කියලා හිතනවනම් ඒ පුද්ගලයා අනිත් සියල්ලම පහත් කොට සැලකීමේ කුහක ප්‍රතිපදාකට වැටෙන්න පුළුවන් ආර්ය භාවයටපත් වෙනවා. ඒක නිසා මෙතනදී බුදුහාමුදුරුවෝ අහනවා අපි මතක් කර මාතුකා කරගත්තේ ඒකයි කතමෝච භික්කවේ සම්මා ආජීවෝ ඉද භික්කවේ අරිය ශාවකෝ මිච්ඡා ජීවං පහය සම්මා ජීවෙන ජීවිකං කප්පේ ඒක නිසා මේ සම්මා ආජීවය කියන එකට සුදුසුකම් ලබන්න නම් එහෙම නැත්නම් නිර්වශේෂව නිවැරදි පැත්තට යන්න නම් ආජීව මේ මේ ආර්ය ශාවකෙක් වෙන්න. ඒ නිසා බලනකොට අර වෙනත් ආගම් වල තියෙන වගේ මේ ආර්ය தත්වයකට තාමපත් වෙලා නැති කෙනෙකුට නම් හිතන එක කවදාකවත් කරන්න බැරි වෙයි කියලා. ආ මේ ආර්ය ශාවක බවටපත් වුණාට පස්සේ නම් මේ ගුණේ පිළිටන්නේ ඊට කලින් අපි කොහොම හිතා ගන්නද කියලා. ඒ නිසා සමහර ගුරුවරු පෙළඹිලා තියෙනවා මේ සීල ප්‍රතිපදාවේ ඉඳලා ඉහළට යන ඕනම කෙනෙකුට දෙවෙනි පන්ති ආර්ය ශ්‍රාවකයෙක් කියලා කියන්න පුළුවන්. මොකද ਉਹ මාර්ගයට පිළිපන්. එනිසා ජීවිතේ මේ ජීවිතයේ දුක දැකලා මේ ජීවිතේ සංසාර දුකෙන් වෙන් වීම පිණිස කටයුතු කරන කෙනාට ආර්ය ශ්‍රාවක කියලා කියන්න පුළුවන් ඒක පැත්තකින්. නමුත් පරිසමාප්තාර්ථේ නම් ආර්ය ශ්‍රාවක කියලා කියන්නේ අදුම ගාහනේ ප්‍රථම මාර්ග ඥානේ කෙලවර කරපු. නමුත් මාර්ගයට පිළිපන් කියන අදහසෙමුත් මග්ගපත්ත ආර්ය ශ්‍රාවකයට ගත්තොත් අපිට සිද්ධ වෙනවා යම් ආර්යතාවයටපත් වෙලා ආර්ය මාර්ග ඥාන සාක්ෂාත් කරන්නේ එතෙන්ද ගිය ආර්ය ශ්‍රාවකේ කොහොමද පිළිපදින්නේ ඒත් ආර්යක මම පිළිපදින්නට වෙනවා පිළිපැද්දේ නැත්තම් මට අනිකුත් ගුණධර්ම සම්පූර්ණ කිරීමක් හෝ සමාධි ප්‍රඥා වැඩිමක් වෙන්නේ නැහැ ඒක නිසා බලාපොරොත්තු සුන් කිරීමක් නෙමෙයි මෙතන කරන්න හදන්නේ ඒ තාලෙට හැසිරෙන්නයි නමුත් මේ කුහනා කියන අනුන් රවට්ටන වැඩපිළිවෙලට ගියොත් එතනත් අඩුපාඩුවක් වෙනවා. ඒ අඩුපාඩුව දඬුවම් ලැබිය යුතු දඬ නීති සංග්‍රහයේ උල්ලංඝනයක් නෙවෙයි. රට්ටු විනාශන වැඩක් වඩපත් වෙනවා. ලපනා කියලා කියන්නේ ඒකට ගැළපෙන ආටෝප සාටෝප කතා. ඊ타මත්ම සිත් ගන්නාසුලුව ආලප්පන ලාලප්පන සහිතව කතා. හැබැයි හොඳටම Taman දන්නවා එහෙම ගතියක් Taman තුල නැහැ. නමුත් දන්නවා මේ මිහිරි කතාවට ඉදිරිපත් කරන ස්වරූපෙට මිනිස්සු කැළපෙනවා රැවටෙනවා කියලා. ආන ඒක දැනගෙන ඒ කටයුතු කරනවා නම් ඒක ලප්පනා කියන වචනෙට තියෙන. ආලපණයෙන් සිදුවෙන්නේ මේක. ක්‍රියා ස්වභාවය. ඒක නිසා ප්‍රകൃතිය මතුවෙන්න ඉඩ නැති වෙනවා. උඩ සතිය පිටව ගන්න බැරි වෙනවා. එහෙම හිතාමතා කතා කරන කෙනාට කතා කරන බවවත් මතක නැති වෙනවා. කතා කරනකොට කොහොමද මේ වායෝ ධාතුව ඇවිල්ලා හැපීමෙන් මේ ශබ්ද ඇති කරන්නේ ඒ ශබ්ද කොහොමද අපි තල්ලෙන් තොලෙන් ඌරෙන් හඬන ඒ හඬ නැගීම නිසා වචන සෝර බවටපත් වෙන්නේ මාත්‍රා බවටපත් වෙන්නේ එකෙන් sannivedanayak වෙන්නේ මොනක් අදක් ගන්න හම්බ වෙනව උඩ තියෙන්නේ අනික් පුද්ගලයා වශී කිරීම සඳහා අවශ්‍ය කතාවේ හැසිරීම පමණයි එකම પરමාර්ථය වෙන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක ඒක නිසාම දෝ සරුවචනanse දේශනා කළ තියෙනවා සරුවචන දේශිතය මේ මේ අලංකාර භාෂාවක් නගන්න දෙපයි කියලා. පිටිතක් කියනකොට උනත් දේශනා කළ තියෙන මුහුද රැළ ගහනවා වගේ දේශනා කරා. මුහුද රැළේ කිසිම ලයක් නැහැ. ඉඳවපු ගමන් වැඩි වෙනවා ඉඳවපු ගමන් නතර වෙනවා. නිසා පිටිස කියනවා මිසක්කා කිසිම එහෙම නැලවිලි කවි නැහැ. නමුත් ඒකේ තියෙන සුව කිරීමේ ශක්තිය හේමම තියෙනවා. ඒ නිසා මේ ආලපනේ නමුත් බුදුරජාණන් වහන්සේ විතර භක්මස්වරයේ සත්‍ය කතා කරන්න පුළුවන් කෙනෙක් ලෝකේ ඇත්තෙත් නැහැ. ඒ නිසා සත්‍ය කතා කරන ධර්මයේ දේශනා කරන අවස්ථාව තමයි උච්චාර ස්වභාවය හොඳින්ම කරන්න ඕනේ. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නෑ. නමුත් ඒක කවදාකවත් ලාභ සත්කාර විශේෂ කරනවා නම් අන්න ආජීවයට බලපාන. මිච්ඡා ජීවයට වැටෙනවා. අපි කියන අතිශෝක්ති කතා. ඒ වගේම නේමිති කතා කියලා කියන්නේ Tamanට ලාභ ලැබීම සඳහා ඒ ප්‍රත්‍යධාිත පුද්ගලට නොදී බැරි තාලෙට කතාව ගෙනියනවා. අපි කියන ප්‍රත්‍යධාිත පුද්ගලයා මිත්‍යා දෘෂ්ටික කෙනෙක්. එහෙම නැත්නම් දෙන්න කැමති නැහැ. මොකක් හරි එකක් තියෙනවා. නමුත් උඩ දෙන්න පුළුවන්කමක් තියෙන වස්තුවක් තියෙනවා. ආ නේම දාන්න ගිහිලා අමුතු කතා ස්වභාව තියෙනවා සංඝයා වහන්සේලා ගාව. දැන් නම් කාගේ ළඟක් තියෙනවා සම්මාදංකාරයෝ ඉන්නේ. ඉස්සර යනවා අපේ ගෙවල් පැති වලට එනවා මේ අනුරාධපුරයේ දන්සල් දෙන්න. පුදුමාකාර කතාවක් කරන්නේ ඒ වෙලාවේ කාලා තියෙනකව ගමාරලා හරි දෙන්න කතා කරා. අර කරන ගිල්ලල අපි දිනවෙන පත්‍රේ දාන ඔක්කොම කට්ටියගේ ලයිස්ට්ුව මෙන්න මෙහෙම දන්සලක් දෙනවා කියලා බලනවා. අනේ එහෙම පලාතක්වත් නැහැ අර මනුස්සය ඒක අරන් ගිහිල්ලා පවුල පෝෂණය කරනවා. අපේ ගමේ හිටිය මිනිස්සේ ඒ මනුස්සයගෙන පින් බණ්ඩා කියලා. මොකද හේතුව ගංගං ගාන ගිහලා ওই වගේ එකතු කරනවා. එකතු කරන ඇවිල්ලා වස්තුවෙන් තමයි ජීවත් වෙන්නේ. පොසොන් කාලේට තමයි ගෙවල් කුලී ගෙවන්නේ. අනික කවුරුත්තරම ගෙවන්න විදියක්. මොකද ඒ කාලේට තමයි ඔය දන්සල් කතාව යන්නේ. ඒකම ඇවිල්ලා තියෙන්නේ කොට බලනකොට සංඝයාගෙන් මේ සංඝයා වහන්සලා දායක කේතරකට ගියාම තමයි තේරෙනවා නම් ඒ ගෙදර මේකෙන් ගන්න පුළුවන් කියලා ඒකට ගැළපෙන 아무තු කතා ස්වභාවයක් කරගෙන යනවා නිමිති ගන්නවා. මෙන්න මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා අන්තිමට බලනකොට පවුලේ අයට ඒ වස්තුව මේ මිනිස්යාට මේ සංගය නොදී බැරි තත්යකට පත් කරනවට කියනවා නිමිති කතා. ලස්සන කතා තියෙනවා කැමති නම් විසුද්ධි මාර්ගයේ පොත කියවන්න ඒකේ පෙන්ලා දීලා තියෙනවා මේ නිමිති ගැනීම මාර්ගේ කොහොමද මේ අනික් කට්ටියගේ අදහස් නමලා Tamange අවශ්‍යතාවයේ ඇති කරගන්නේ නමුත් පෙන්වන විදියට කවදාකවත් මේ නිවන් ලැබීම සඳහා අවශ්‍ය කරන දේවල් සඳහා නෙවෙයි මුඛාක් හරි මේ අරුමෝසන් දෙයක් සම්බන්ධ පමණයි ලාභ සත්කාර කීර්ති ප්‍රසන්නතා සම්බන්ධයෙන් පමණයි ඒකමයි මේ නේමිත්‍ති කතා කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ අනිත් එක තමයි නිප්පීසි කතා කියලා කියන්නේ Taman එහෙම කටයුතු කරගෙන යනවා මවාපෑම් කීම් නිමිති කතා උකට කවුරු හරි ඉඳගෙන කියනවා තමුන්නාංශ කරන වැඩේ හොඳ නෑනේ මිනිස්සු රැවටෙනවානේ කියලා ආන්නේ වෙලාවට බොහෝම කේන්ති යනවා අර කලින් කියපු ඒවා ඔක්කොම අනිත් පැත්ත ඇරිලා අන්න ඒ විදිහට ආජීවයෙන් චෝදනා කරන එකට ඉතාමත් තදබල විදිහට සරු පරුස වශයෙන් බයි මේකත් ආජීවය කැඩීමට හේතු මේ සටනට මේ රණ්ඩුවට මේ වචන හුවමාරුවට හේතුව නිවන නෙවෙයි එහෙම නැත්නම් නිස්සරණ අධ්‍යාශයක් නෙවෙයි අල්පේච්ඡතාවයක් නෙවෙයි බයලජ්ජාව නෙවෙයි සද්ධාව නෙවෙයි ප්‍රත්‍ය. ආනේ වගේ දේවල් ඔය කසුකුසුවේ සිද්ධ වෙනවා. ඒක නිසා ගුරුවරු විශේෂයෙන්ම මේ සමාජයේ මානසික තත්ත්ව ගැන දන්න කෙනෙක් ඔයගේ ඒ මිච්ඡා ජීවේ වරද්දගත්ත කට්ටියත් එක්ක වැඩිපුර හදන්න යන්නේ මොකද එහෙම කෙනෙක් කිපුණොත් ඉතාමත්ම සැපයි. ඒ මොකද ඒ පුද්ගලයා මුල ඉඳලාම කටයුතු කරලා තියෙන මේ ශික්ෂණයක් හික්මීමක් එහෙම නැත්නම් ආර්ය ප්‍රතිපදාවක් නිවන් දැකීමක් නෙවෙයි. ඒකේ වෙන්න ඇති එහෙමකින් වෙන්න ඇති පැවිද්දට එන්න ඇත්තේ. නමුත් ටික කාලයක් යනකොට මේ වැඩේ හරියන්නේ නැති වෙනවා. කොහෙන් හරි මේක ව්‍යාපාරයක් තියෙන්න එපා. ඒ කටයුතු කරගෙන යනකොට කවුරු හරි ඒක විවේචනය කළොත් අර ඉස්සෙල්ලා තිබුණේ ලපනාව කියලා එකක් මිනිසුන්ගේ හිත ඇද බැඳ ගන්න චවටු කතාව ආන්නේගේ සම්පූර්ණ අනිත් පැත්ත දක් ගන්න පුළුවන් බොහෝමත්ම කේන්තියක්. ජේන්ති ගිහිලා අර චෝදනා කරපු කෙනාට ප්‍රතිචෝදනා කරනවා වැරද්දෙන් පටවනවා. එතකොට බේන්න පටන් අර ගන්නවා මේ පුද්ගලයාගේ ආජීවයේ රඟ. අවසානයේ පෙන්වන්නේ ලාභේන ලාභං නිජිකින්සනතා මේක කියන්න පුළුවන් මේ හාමුදුරන්ගේ සමාජ සේවය. Tamanට හම්බෙලා තියෙන වස්තුව කාට හරි ගිහිල්ලා දෙනවා. අනේ මේව එකතු වෙලා තියෙනවා මේ හොඳ නෑනේ අපි ළඟ තියාගෙන ඉන්න කියලා අර විකුණ ගන්න බැරි විචාරක අලෙවි කරගන්න බැරි වස්තුව කාට හරි ගිහිල්ලා දෙනවා. දෙකක් තුනක් කරනකොට ඉතින් අර මිනිස්වානෝ ස්වාමීන් වහන්සේ පුදුමාකාර මෛත්‍රිය කරනවා කියන කෙනෙක්. ඉතින් අපිත් මේකට සම්බන්ධ වෙන්න එපාය. ඕන්නෑ ඕන්නෑ මොකුත් ඕන්නෑ මේ අපිට වැඩි දේවල් දෙන්නේ. ඉතින් ආමඳුරන් අන්තිමට නෑ මොකක් හරි නෑ මට මොකක් අත්දබා පුංචි රත්තරන් උරුලුවක් තිබ්බොත් මට වෙලා බලා ගන්න විදියක් නෑ ඇත්තම මේ බඩ ටික දී ගන්න දාන වර්ධන නිසා පුංචි කියනවා මට රත්තරන් උරුලුවක් දෙන්න ඕන්න අන්තිමට වෙන්නේ මොකද්ද අර කුණු කන්දල් ටික අයින් කරලා අර Taman ඕන දේ ලබා ගන්නවා කරකවල මේකට කියනවා ලාභේන ලාභං නිජිකින්දතා මේ කියන කරුණු පහේදීම වැරදි නෙවෙයි හැබැයි වැරද්දට අවශ්‍ය කරන්නා වූ පදනම සකස් කරලා දීලා අවසානයේ ලෙස්සල වැටෙන්නේ කොහටද? ආජීවයේ වැරදිලා. මේක මේ අනවශ්‍ය විදිහට බුදුහාමුදුරුවෝ ගැන වුණත් ಗುಣ කියන්න යනකොට නැත්තම් වෙන ශ්‍රාවකයන්ගේ ගැන ಗುಣ කියන්න යනකොට මෙන්න මේක පිළිබඳ පරිසම් වෙනවා. ප්‍රමාණයක් තියෙනවා. අතිශෝක්තිය අවශ්‍ය නැහැ. අතිශෝක්තියට ගිය ගමන් ඇත්ත වශයෙන්ම සතිය කැඩෙනවා. මේ සතිය කැඩීම අනිවාර්යයෙන්ම ඉන්ද්‍රිය සංවරයටත් ඒ වගේම බයලජ්ජා දෙකටත් අවසාන සීල කැඩීමටත් හේතු වෙනවා. ඒ නිසා පාජීව පාරිශුද්ධිය කියන එක සීලය කියන සීමාව කඩන්න කලින් අනතුරු දක්වන අනතුරු සංඥාවක් වගේ එකක්. ඒක කවදාකවත් පුද්ගලිකව කරන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම තව පාර්ශවයක කරුණාවේ මෛත්‍රියෙන් සිද්ධ වෙන්න ඕනේ. ඒකයි එක තැනක ඉන්න පිරිසක් ඉන්නවනම් ඒ පිරිසගේ ආජීවය එක්කෙනෙකුට කඩන්නත් පුළුවන් එක්කෙනෙකුට හදන්න නම් බෑ. අනිවාර්යයෙන්ම පිටිසේ ආජීවයේ කැරිලා ඇති බවට පිටිස දෘෂ්ටි හදා ගන්න ඕනේ. ඒක නිසා දැනගත්ත කෙනා කවදාකවත් නරකයි ඒ ඒ සීල කඩපු කෙනා චෝදනා කරලා මේක හදා. ඒ කෙනාට විවේක වේලාවක් හම් වෙලා එයාව ඒත්තු ගැන්වීම ඉතාම දුෂ්කර දෙයක්. එහෙම නැත්නම් අපිට කරන්න සිද්ධ වෙන්නේ මේ පුද්ගලයා එලවන්න සිද්ධ වෙනවා. මේක කවදාකවත් හරියනවා නෑ. ඒ කවදාවත් හරියනවා නෑ. ඒක නිසා ගෝක් විශාල පිරිසක් අතරපු ගණාචාර්යවරු කියන්නේ මේ සංඝ පිරිසක් අතර භාවනා පිරිසක් අතර ප්‍රශ්නයක් මතුවෙච්චාම ඒක පෞල ප්‍රශ්නයක් විදිහට සලකනවා. කෙනෙක් අයින් කරලා හෝ කෙනෙකුට දඬුවම් කරලා මේක කරන්න බෑ. ඒ මොකද අයින් කිරීමේදී දඬුවම් කිරීමේදී ඒ පුද්ගලයාගේ දෘෂ්ටියේ නිවැරදීමක් වෙන්න තරම් ඉවසීමක් අපට නැහැ. ඒ නිසා මේ පුද්ගලයා යන්නේ වැරදි අදහසකින් වැරදි චෝදනාවකින් වැරදි සංකල්පයකින්. ඒ නිසා අපට සිද්ධ වෙනවා වෙන වැරද්ද කමක් නැහැ. ඒ මතු මැත්තේ පිළියම් කරන්න කියලා තව තවත් වැරදි සිදු නොවෙන්න නම් මේ ආජීව පාරිශුද්ධිය ඒ වගේම සම්මා වාචා සම්මා කම්මන්ත කියන මේ විරතිචෛතික සම්බන්ධ ගන්න දේවල් වලදී ඊටාත්ම ඒ ප්‍රශ්නේ විසඳන ආකාරයෙන් මිනිහනෝ මිනිහා කියයි. මේ නැතිතෙන් හොයන්නත් හිතන්නේවා. කවදාකවත් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඕනෙම පිළිසක වෙන අඩුපාඩුකම් තියෙනත්තු ඉන්නේ. නමුත් ඒ ඇත්තන් කෙරෙහි ඒ ඇත්ත අපිට කියන්න පුළුවන් තාම පරිණාමයෙන් ඉහළටපත් වෙච්ච නැති සදාචාර ගති වලින් එච්චර උසස් නැති පුහුණු මදි ඇත්තෝ. ඒ නිසා සදාචාර වලින් වැඩි පරිණාමයෙන් ඉහළට ගිය ඇත්තෝ විතරයි ඒ ඇත්තෝ හදන්න පෙළඹෙන්න ඕනේ. ඒ ඇත්තෝ හදන්න පුළුවන් තරම් ඉවසීමෙන් කරුණු ගැන්වීමෙන් කොහොම හරි මේ පුද්ගලයාට දෘෂ්ටි හරි කරලා දෙන්න ඕනේ. වැරද්ද බාර ගන්න තැනට යන්න පුළුවන් නම් ඔක්කොම දිනු. එයින් මේ පිට කරන්න හදන සෑම ක්‍රියාවකදීම ගොඩාක් සංස්කාර රැස් වෙනවා, ගොඩාක් චේතනා රැස් වෙනවා, ගොඩාක් කර්ම රැස් වෙනවා. එතකොට තමයි අර භාවනා කටයුතු දිගට කරගෙන යන්න බැරි වෙන්නේ බාධා සිදු වෙන්නේ. ඒක නිසා තේරුම් අරගන්න ඕනේ මේ සම්මා ආජීව වගේ දේවල් ශාසනයට උද්දල් වෙච්ච තුවාලයක් වගේ දෙයක්. මේ පහත්ම මට්ටම කතා කරන්නේ මේ තාම කතා කරන්නේ සීලේ. වැදගත් වෙන සමාධියයි. නමුත් ඒ සමාධියට යන්න බැරි සමිතියක් එකතු වෙච්චාම සාකච්ඡාවකට ගියාම 55කට වැඩි වේලාවක් ගන්න විනය ප්‍රශ්න සඳහා. ඒ මොකද එක්කෙනෙක් එක්කෙනෙක් විදිහේ රුස්සන්නේ. ඒක විසඳ ගන්න තු කවදාකවත් සමාධියක් ගැන කතා කරන්න වෙලාවක් නැහැ ධර්මයක් ගැන කතා කරන්න වෙලාවක් නැහැ මම දැන් ඔය ලොකු සමිතියවලදී නම් මම දැකලා දෙනවා කවම කවදාකවත් ධර්මයක් කතා කරන්නේ හැමදම විනයමයි විනේ වැඩිලා තියෙන වින වෙලා ඒ මොකද කිසිම කෙනෙක් කිසිම කෙනෙක් ඉවසන ගතියක් නැහැ ඔක්කොමලා හිතනවා මේ විනය හදවුවට පස්සේ අපි භාවනා කරමු කියලා දෙන්නේ කවදාකවත් හදෙන්නේ ඒ නිසා මේ ආජීව පාරිශුද්ධිය සීලය වීරිය රැකිය යුත්තක් කියලා කියනවා. වීර්යචෛසිකේ රැකිය යුතුයි. ඒ නිසා අපි ඉස්සක් එක වැඩ කරනකොට අපේ අපවත්ති ලොකු සාංශ මේකට මම දැකපු ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම පුද්ගලෙ අනුන්ගේ පුද්ගලික ලක්ෂණ දැක්කනම් ඊට පස්සේ කලබල වෙන්න එපා කියලා. ඒ කියාගේ හැටි ඉතින් මොකද කරන්නේ? ඔක්කොම එකතු වෙලා එයාට පිළියම් කරන්න ඕනේ මෙන්න මේ ප්‍රශ්නේ නිසා මේ தත්ත්වෙ නිසා ඔබටත් අනුන්ටත් මත්තරක් දැනනත් මෙන්න මේ මේ ප්‍රශ්න වර්ගයක් මතුවෙනවා. අන්න ඒ නියම දෘෂ්ටිය උට හදලා දෙන්න ඕනේ. එහෙම හදලා දෙන තාකල් ඒක පොදු ප්‍රශ්නයක්. ඔක්කොගෙම ප්‍රශ්නයක්. අර පුද්ගලයන් විතරක් විසඳෙන්නේ නැහැ. ඒ පුද්ගලයාගේ අර මනස හැදෙනකම්. ඒ නිසා මේ වාචා කම්මන්ත ආජීව කියන තුනට ඉස්සලා සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක කියලා කියනවා. ඒ නිසා අනුන් පිළිබඳව කටයුතු කර නැත්තන්ට ඒ පස් ආකාරය පහ ගොනු කරලා තියෙන ආකාරය බොහෝම වැදගත්. තමන් පිළිබඳව කටයුතු කර නැත්තන් මතක තියාගන්න ඕනේ ආජීවයේ බොහෝ විට කැඩෙන්න ඉඩ තියෙනවා. ආජීවයේ කැඩුනට ගිහි උපාසක මහත්තයෙක් නම් තමන් රැකපු අට සිල් පිළිබඳව නැවත සලකා බලනකොට සිල් කැඩලා නැත්තම් ආජීවය හදාගන්න පුළුවන්. හැබැයි ඒක කරුණා කරලා මේක පිළිබඳව තලතුණා නැති අත්ොත් එක බොරුවට කතා කරලා ප්‍රශ්න ඇති කරගන්න එපා. ඒ කතා කරන්න ඕනේ ඒකට ගැළපෙන කෙනෙක් එක්ක. ඒක නිසා උත්තරේ තියෙන්නේ ප්‍රශ්නේ අහන කෙනාගෙමයි අභාග්‍යයකට වගේ පරුස වචන වලට බොරුවට හිස් වචන වලට යන්න. ප්‍රශ්නේ විසඳන්න ඕනේ නම් විසඳන තාලයකට කටයුතු කරන්න ඕනේ. ඒක නිසා ඒ ආජීව පාරිශුද්ධය අධින් හදන්න හදන හැත්තොයි හදන්න හදන ඇත්තන්ගේ වැදගත් වෙන නම් දෘෂ්ටියමයි. මේ දෘෂ්ටි හදපු නැති ඇත්තෝ කොහොම ඉක්මනට අනුන්ගේ නඩු විසඳන්නත් ලැබෙනවා. ඒ වගේම දෘෂ්ටි හදාගත්ත නැති ඇත්තෝ විසඳන්න බැරි විසඳන්න අදක්ෂ පුදුවේ ළඟට ගිහින් නඩු කේමනත් කරනවා. ඉතින් මෙව්ව කියන්න නම් නෙවෙයි බුදුහාමුදුර ලෝකේ පහළුනේ බුදුරජාණන් වහන්සේගේ කෘත්‍ය මෙතන ශ්‍රේෂ්ඨයි. මේක සාමාන්‍ය බුද්ධිය. ඒක නිසා අපි පිරිසක පරණ වෙනවනම් එකම විරසක් එක බොහෝ කල් ඉන්නවනම් මේ ප්‍රශ්නේ අපිට සාකච්ඡා කරමින් සාකච්ඡා කරමින් නිමාවක් දකින්න පුළුවන්. පිරිස නිතරම මාරු වෙනවනම් මෙවැනි සාකච්ඡා ගන්න නරකයි. සාකච්ඡාව. වැඩක් නෑ කරන්න බෑ. ඒක නිසා මේ තේරවාද වැඩපිළිවෙලේ සංඝයා වෙනකොට බොහෝ කල් එකට ජීවත් වෙමින් ඉතාම වැදගත් වෙනවා. එකම ප්‍රතිපත්තිය බොහෝ කල් දැකීම බොහොම ජීවත් වැදගත් වෙනවා. ඒ කට්ටිය කොහොමද ඉන්න ඕනේ? කීරෝධකී භූතං. කිරි වතුරයි වාගේ. කිරි කියන්නේ නෑ මට ඕගොල්ලෝ තුච්චයි පහතයි එන් තමයිත් එක හැතරෙන් දෙපයි කියලා කිරි ටික වතුරට කවදාකවත් නීච කළ කතා කරන්නේ. වතුරක් කියන්නේ අපි කොහොමද කිරිත් එක්ක එකට ඉන්නේ ඒ නිසා අපිට බෑ කියලා වතුර වෙන් වෙන්න හදන කිරි වතුරයි වාගේ ඉන්නේ කියලා කියනවා. අපි කයින් වෙන්ුණාට ඒක හිතෙන් ඉන්නේ කියලා කියනවා. එතකොට මේ ආජීව පාරිශුද්ධිය එච්චර මහ ලොකු දෙයක් නෙවෙයි. අපි දන්නවා කාගෙලතුවත් වරදිනවා. හැදිල්ල නම් දෘෂ්ටියේ ඉඳලා හැදෙන්නවා. ඒක කතා කරන කෙනාම දැනගෙන පටන් අර ගන්න ඕනේ මේක විසඳන්නවත් මට සුදුසුකම් තියනවාද? ඒක කරුණාවේ මෛත්‍රියෙන් අපි ඉදිරිපත් වෙනවා. මෙන්න මේ ප්‍රශ්නේ දැනගන්නවනම් අපි ළඟින් කුවණ, ලපණ, නීමිති කතා, හිපේසි කතා, ලාභෙන් ලාභන්නේ ජීගින්දන තාකිනේවා අඩු කර ගන්න නම් අපි එකිනෙකාට කණ්ණාඩියක් වෙන. එකිනෙකාට ප්‍රතිවේක්ෂාවක් වෙන්න ඕනේ. එතකොට නම් අපිට පුළුවන් පිරිසක් වශයෙන් ලැබෙන ප්‍රත්‍යය බෙදා හදාන කටයුතු කරන්න. මේක අර කලින් කිව්වා වගේ ප්‍රත්‍ය තමන් උපයාගෙන කටයුතු කර නැත්නම් ගිහියත්තන්ට මේක මේ විදිහට සියුම්ව බලපාන්නේ. ඒක සංඥා වාදලා දැනගන්න ඕනේ අපිට කොහොම කරත් තව සංඥා වාද තවක් තමයි පිහිට වෙන්නේ. ආපත්‍ය සිද්ධ වුණොත් ආපත්‍ය දේශනා කරන තව සංඥා වාද නමක් ගාව අපි ගිහියත්තත් එක්ක සම්බන්ධය පවත්න්නේ කොහොමද? මුත්ත මුත්තක. ඒගොල්ල අපෙන් මිදිලා ඉන්න ඕනේ. අපි ඒගොල්ලන්ගේ මිදිලා තියෙන්න ඕනේ. ලැබිච්ච යම් වස්තුවක් වෙනවනම් සංඥායක හදා බෙදාගෙන යනවනම් මේ ආජීවය පිළිබඳව හරීම ලබැඳියාවක් ධර්ම ඥාතිත්වයක් හඳුනා ගැනීමක් සිදු වෙනවා. ලාභ සත්කාර වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මේ මිච්ඡා ජීවය පිළිබඳව ප්‍රශ්න වැඩි වෙනවා. මේක වෙනද ලෝකයේ තියෙන අනිත් පැත්ත ලෝකේ හිතන්නේ මේ වස්තු පරිභෝග තියෙනවා නම් මේ රණ්ඩු සරවල් අඩු වෙයි කියලා. නමුත් එහෙම එකක් නැහැ. මොකද ලාභ සත්කාරය නිවන් මාර්ගය දෙකක්. ඒ නිසා භාවනා ජීවිතයේදී විශේෂයෙන්ම මම දකින විදිහට කිසිව බලනකොටත් සාමනීරව බලනකොටත් පැවිදි වුණාට පස්සේ බලනකොටත් ගුරු ස්වාමීන් වහන්සේලා මේක දිහා බලන ආකාරය දිහා බලනකොට මේක තුනම ප්‍රතිපදාවක් කියලා. නමුත් මේ වගේ ප්‍රශ්න ගොඩක් වෙලාවට විවෘත සාකච්ඡාවලට ගන්නේ නැහැ. මොකද කෙලවරක් කරගන්න බෑ. නමුත් අපි දැන් මේ 100 වෙනි ධර්ම සාකච්ඡාවනේ යන්නේ. එකට යන පීෂා. ඒ නිසා එක්කෙනෙකුගේ දෝෂයක් තියෙන එක අනිවාර්යයෙන්ම හැට වැඩි තුනක් වගේ අනික ඔක්කොටම බලපාන. නමුත් ඒ පුද්ගලයා තේරුම් ගන්න තාකල් හැදෙන්නේ නැහැ. ඒ නිසා අපි සාදර වෙන්න ඕනේ ආජීවයෙන් බැඳිලා තියෙන්නේ අපි. ඒ නිසා මේ ආජීව පාරිශුද්ධ සීලය පිළිබඳව කතා කරනකොට ආජීව පාරිශුද්ධ සීලය ඔක්කොටම හන්දියක් හන්දියක් ගන්න විකුණන්න පුළුවන් නෙවෙයි. කාර්යයන් වහන්සේලාට කරන්න පුළුවන් වැඩක්. එහෙම නැත්නම් එකට උගාකල් ජීවත් වෙන පිරිසකට අදාළ දෙයක්. නමුත් අද ඒක කාටත් වගේ සමාදම් කරන ගතියක් තියෙන නරකක් නෑ ඒකට පුරුදු වෙනවනම් නමුත් ආජීව පාරිශුද්ධිය හැදෙන්න පිරිසුඟාවකල් එකට යන්න ඕනේ එහෙම නැත්නම් අර වගේ උපසම්පදා සීලයකට සාමනීය සීලයකට නැත්නම් බලවත් සීලයකට පොරොන්දු වෙන්න ඕනේ පොරොන්දු වුණාට පස්සේ නම් බුදුහාමුදුරුවෝ කොච්චරක් ගැඹුරකින්ද ධර්මයේ බැලුවේ කොච්චරක් ගැඹුරකින්ද සීලේ බැලුවේ ඒ බලලා සීලෙට විනයට ඉස්සරහින් ධර්මෙ තිබ්බේ ඇයි මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක වාචා කම්මන්ත ආජීවිත ඉස්සරහින් තිබ්බේ ඇයි කියන ප්‍රශ්න තමයි එතනදී මේක තේරුම් ගන්න තු ඔක්කොම ළමේ සීලය තිතරා තියාගන්න ගියාම අනේ කවදාකවත් අපිට දෘෂ්ටියක් සංකල්පයක් හදාගන්න වෙන්නේ. ඒ නිසා භාවනා කරලා බලන්න. කරලා බලනකොට තමයි තේරෙන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන ක්‍රියාවල අනන්තවත් ලක්ෂණ තියෙනවා. මේ මිච්ඡා ජීව පිළිබඳ දොස්, මිච්ඡා කාමන්ත පිළිබඳ දොස්, මිච්ඡා වාචා පිළිබඳ දොස්. ඒක පිළිබඳ දෘෂ්ටි ඇති කරගත්තොත් විතරක් පිළියම් වෙනවා.